කාරණාව ලෝකයේ තුල තියෙන ආදර්ශමත් අර්ථාන්විත ජීවිතයක්. ඒ ආදර්ශමත් අර්ථාන්විත ජීවිතයක් නිසා තමයි ලෝකයා පැවිද්දන්ට ශ්‍රමණවරුන්ට ගරු වුමන් දක්වන්නේ. ඒ අර්ථාන්විත ජීවිතය ගත කරනකොට අපේ ජීවිතයේදී අපි ඒ කාරණා අර්ථානුත් බවින් යුක්ත වෙන්නට ඕන. පැවිදි ජීවිතය කියලා කියන්නේ හැම දෙයක්ම උගලන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. හැම ප්‍රශ්නයක්ම උගලන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. ඒ වගේම පුදුමාකාර සංවරයක් තියෙන්නට ඕන. පිටට ඒ සංවරයත් ක්‍රියාවෙන් ඉස්මතු වෙන්නට ඕනේ. උහුලන්න පුළුවන් ගතියත් බාහිරට ඉස්මතු වෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් ඒක බාහිරට ප්‍රකට වෙන එක. ඒ වගේම තමයි අන් අයට උපකාරශීලී භාවය. අන් අයට උදව් කරන භාවය. ඒ වගේම ගරු කළ යුතු අයට ගරු කරන භාවය. ඒ වගේම ඍජු පැවැත්ම ඍජු වැඩපිළිවෙල නුවණින් යුක්ත අරසාවනිත භාවය. මේ හැම එකක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. මේ වගේ එකක් හරි නැහැ කියන්නේ ඔක්කොම නැහැ. ඒ කියන්නේ අපි හිතමු කෙනෙකුගේ ජීවන චර්යාව තුළ අන් අයට උපකාර සීලිත්වයක් නැති ගොරෝසු මට්ටමක් තියෙනවනම් උහුලන්න බැරි ගතියක් තියෙනවනම් අනිත්‍ය ඔක්කොම තියෙනවා කියලා හිතුවට එකක්වත් නැහැ. ඒ වගේම ගරුබුහුමන් දක්වන ගතිය වැඩි හිටිය අයට ඒ කාරණාව නැත්තම් ඔක්කොම නැහැ. ඒ කියන්නේ මේක මේක හැම එකක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේකට උපකාර වන දේශනාවක් මම අද පැහැදිලි කරන්නේ මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේ තුල තියෙන්නේ අංගුත්තර නිකාය 6 තියෙනවා මහා ගෝපාලක සූත්‍රය. එවම මේ ස්තන් වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට ඉදිරිපත් කරනවා. ඒකං සමයම් භගවා සාවත්‍යං විහෙරස ජේතවනි අනාථපිණ්ඩිකස්ස ආරාම. ඒ කාලේ භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කර සවැත්නුවර ජේතවනාරාමයි. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේති භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නැමතුවා භික්ඛවෝති මහණෙනි කියලා. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඊතදෝච. ස්වාමීනි කියලායි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්න භාග්‍යතුන් වහන්සේ මේ වදාළ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඍජුව හේතුවක් නැතුව කෙලිම වදාරන කාරණා තුළ සියලුම කෙනාගේ ජීවිතවලට බොහෝ අර්ථයක් තියෙන එකක් කියලා මම කලින් ඉඳන් පැහැදිලි කරලා පෙන්නනවා. කෙලින්ම ඍජුවම බුදුරණවහන්සේ අමතල වදාරන්නේ හිම කාරණාව. ඒකාදසෙහි භික්කවේ අංගෙහි සමන්නාගතෝ ගෝපාලකෝ අබබ්බෝ ගෝගණං පරිහරතු පාති කත්තුම් කතමේහි ඒකාදසෙහි මහණෙනි කරුණ 11කින් සමන්නාගත වෙච්ච ගොපල්ලා ගවපට්ටියක් රැකගන්න සුදුසු වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් මේ කරුණ 11 තියෙනවා නම් ගොපල්ලෙක් ගවපට්ටියක් රැකගන්න සුදුසු වෙන්නේ නැහැ. මොනවද ඒ කරුණ 11? ඉද බික්වේ ගෝපාලකෝ න රූපඤ්ඤෝ හෝති. මහණෙනි මහිලා ගොපල්ලා රූපය පිළිබඳ ස්වરૂපය පිළිබඳව දන්නේ නැහැ. ඒ කියන්නේ හැඩරුව ස්වરૂප මන් මේක මේ ඒකට හැඩරුව කියලා දාලා තියෙනවා ස්වરૂපය කියන එක අනිත් උපමේය කියන එකට දාන්නේ ඒක. හැඩරුව ස්වરૂපය කියන එකනේ. එතකොට න රූපඤ්ඤෝ හෝති ස්වરૂපයේ හැඩරුව ස්වභාවය පිළිබඳව දන්නේ නැහැ. න ලක්ෂණ කුසලෝ. ඒ වගේම වෙන්වෙන් වශයෙන් ලක්ෂණ තියෙනවනේ හරකුන්ගේ. අන්නේ ලක්ෂණ දන්නේ නැහැ. න ආසාටිකං සාට් සාටේක හෝති. ගවයන්ගේ ශරීරයේ නිලමැස්ස තමයි බිත්තර ඉවත් කරන්නේ නැහැ. න වනං පටිච්ඡාදේතා හෝති. ඒ වගේම ගවයන්ගේ තුවාල සනීප කරන්නේ නැහැ. වහන්නේ නැහැ. තුවාල වහන්නේ නැහැ. න දූමං කත්තා හෝති. දුම් ගහන්නේ නැහැ. දුම් ගහන්නේ මැස්සන්ට යන්නනේ බීජ විතර දා නැති වෙන්නේ. න චිත්තං ඥානාති. තීර්ථය තොටුපළ දන්නේ නැහැ. ඒ කියන්නේ වස්සන්න ඕන තොටුපළ ගඟට ඒක දන්නේ නැහැ. න වීතිං ඥානාති. පාර දන්නේ නැහැ. හරක් දක්කගෙන යන්න ඕන පාර දන්නේ නැහැ. න වීතිං ඥානාති. න ගෝචර කුසලෝ ඥානාති. ගවයන්ගේ ගොදුරු බිම් තියෙන තැන් දන්නේ නැහැ. අනවස්සේ දෝහි ච හෝති. ඉතුරු කරන්නේ නැතුවම කිරි දෝනවා. යේතේ උසභා ගෝපිතාරෝ ගෝප පරිනායකෝ තේන අතිරේකං පූජාය පූජිතෝ හෝති. ගවපට්ටි ශ්‍රේෂ්ඨ ගවයන්ට විශේෂ සැලකිලි දක්වන්නේ නැහැ. මහණෙනි මේ කරුණු නැති මේවා නැහැ කිය කියන්නේ මේවා තියෙනවා නම් නැති බව තියෙනවා නම් අන්නේ ගොපල්ලා ගවපට්ටියක් පාලනය කරන්න ගවපට්ටියක් දරාගන්න සුදුසු නැහැ. අනුපමාව. ඒවමේව කෝ භික්කවේ ඒකාදසේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ ඉමස්මින් ධම්ම විනේ බුද්ධින් විරෝල්ලං වේපුල්ලං ආපජ්ජිතුම් ඒ වගේම තම මහණෙනි කරුණ 11කින් කරුණ 11කින් යුක්ත භික්ෂුව මේ ධර්ම විනය දියුණු වෙන්නේ එතකොට එහෙනම් බලන්න මේ කරුණු තියෙනවා නම් ඔහු ශාසනයේ දියුණු වෙන කෙනෙක් නෙමෙයි. ඔහු පිළිගෙන කෙනෙක්. ඒක හොඳට තේරුම් ගන්න මේ කාරණා 11 තියෙනවා නම් ඒ කෙනා පිළිගෙන කෙනෙක් නැති බව තියෙන එක කියන්නේ ඉද භික්කවේ භික්කුණ රූපඤ්ඤෝ හෝති රූපඤ්ඤෝ නැ ස්වરૂපය පිළිබඳ ඥානය නැ න ලක්කන කුසලෝ හෝති ලක්කන කුසලයේ නැ විශේෂ ලක්ෂණ හඳුනා ගන්න කාරණාව නැ න ආසාටිකං සාටිතා හෝති ඒ වගේම නිලමැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ න වන්නං පටිච්චාදීකා හෝති වන්නය තුවාලයන් වහන්නේ නැහැ. න දුහමං කත්තා හෝති දුම් ගහන්නේ නැහැ. න තිත්තං ඥානාරි තීර්ථේ තොටුපළ ගන්නේ නැහැ. න පීතං ඥානාති දීප බොන කාරණාව පිළිබඳ දන්නේ නැහැ. න වීතිං ඥානාති වීතිය පිළිබඳ පාර දන්නේ නැහැ. න ගෝචර කුසලෝ හෝති ගෝචර කුසලය හැසිරිය යුතු තැන ඒ දක්ෂතාවය දන්නේ නැහැ. අනවස් අනවස්සේද්දෝහි ච හෝති. ඒ වගේම ඉතිරි නැතුව දවනවා ගන්නවා. යේතේ බික්කු තේරා රත්තඤ්ඤෝ තිරපබ්බජිතෝ සංඝ පීතරෝ සංඝ පරිණායකෝ තේන අතිරේක පූජාය පූජේතා හෝති. සංඝ පීතෘන් වහන්සේලාට පූජා කරන්නේ. ඒකට කරුණු එතනක් 11යි. ඔන්න දැන් මේ 11 විග්‍රහ කරනවා. අර කලින් එක එකක් මගේ හැරුණා පීතං ඥානාති කියන එක. බී වතුර බිවද කියන කාරණාව දන්නේ නැහැ කියන්නේ. අන්න දැන් මේ කාරණා 11 විග්‍රහ කරනවා. දැන් මේක නැති පැත්තොන විග්‍රහ කරන්න. මේ කට්ටිය ධර්ම විනය දියුණුවක් කියන්නේ නැහැ. මේ කාරණා තියෙනවා නම්. මේ නැති බව තියෙනවා නම්. කතංච භික්කවේ භික්කු නරූපඤ්ඤෝ හෝති මහණෙනි කෙසේද? දැන් මේ ක්‍රමයක් කියන්නේ කෙසේද භික්ෂුව රූපඤ්ඤෝ නොවෙනවා කියන්නේ. ස්වરૂපය පිළිබඳ වූ නුවණ නැහැ කියන්නේ කෙසේද? ඉද භික්කවේ භික්ඛු යංකින්චි රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතානි සතුන්නංච මහා භූතානං උපාදාය රූපಂತಿ යතහ භූතං නප්පජානාති එවං කෝ භික්කවේ භික්ඛුන රූපඤ්ඤෝ හොති මොකද පළවෙනි කාරණාව ස්වરૂපය පිළිබඳව දන්නේ නැහැ. ඇයි මේ ස්වરૂපය පිළිබඳව විශේෂ කරලා පෙන්වන්නේ? භික්ෂුවකගේ ජීවිතය කියන්නේ මොකද්ද? භික්ෂුවකගේ ජීවිතය කියන්නේ කාමයන් ඉක්මවා යන ජීවිතයක්. එතකොට කාමයේ ඉක්මවන ජීවිතයක් වුණාට පස්සේ කාමයේ ඉක්මවපු තැනදී ලෝකේ ගෝචර වෙනකොට අර ලෝකයේ තුල ඇලීම ගැටීම එන ස්වභාවය එන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම ගැටීම කියන කාරණාව භික්ෂුවගේ ජීවිතේ ගොඩාක් අඩුයි. ඒකකට එන්න ඉඩක් නැහැ. එතකොට යාගේ ජීවිතේ ගෝචර වෙන්නේ මොකද්ද? ජීවත් වීමේදී යම් හැඩයක්, යම් විදිහක්, යම් ස්වභාවයක් කියන කාරණාව තමයි ජීවිතේ ප්‍රකට වෙන්නේ. ඒ කාමයේ එක නෙමෙයි ඉන්නේ. ආස්වාදජනක දෙයක නෙමෙයි ඉන්නේ. ගැටෙන ස්වභාවයක නෙමෙයි ඉන්නේ. එතකොට අන්න ඒ කෙනාගේ ස්වභාවය තමයි ස්වરૂපයක් පිළිබඳ වැටහෙන එක. යම් කිසි ස්වરૂපයක් වෙනවා දේසියලු ස්වરૂපයක් හතරක් වූ මහා හට ගැනීම වලින් යුක්තයි. හතරක් වූ මහා හට ගැනීම වලින් මහා භූතයන්ගෙන් බැඳිලායි පවතින්නේ. හතරක් වූ මහා භූතයන්ගෙන් තමයි ඉදලා තියෙන්නේ. ඒවා ඒවා හා බැඳිලායි තියෙන්නේ කියලා. එතකොට දැන් මේ හතර මෙතන විග්‍රහ කරන්නේ. ඒක හතර විග්‍රහ කරනවා පට ව්‍යාපෝතේ ජෝවායෝනේ. එතකොට ගති ස්වභාවයත් එක්ක මේ ලෝකයේ ස්වરૂපයක් ප්‍රකට වෙන බව. මොකද එයාගේ ජීවිතය දැන් අපි ගත්තොත් එහෙම අපි මොනවා හරි කාරණාවක් එක්ක අපේ ජීවිතය අපි වැඩ කරනවා නම් මම උදාහරණයක් ඇරෙන්න කිව්වොත් වෛද්‍යවරයෙක් රෝහලක වැඩ කරනවා නම් එයාට බෙහෙත් සම්බන්ධයෙන් සහ රෝග සම්බන්ධයෙන් ඒ අදාළ එයා වැඩ කරන විෂය සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙනවා. ඒකත් එක්ක එයා බලන කෝණයක් තියෙනවා. නැත්තම් එයාට ඒ කෘත්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පැවිද්දෙක් කියලා කියනකොට කාමයන්ගේ වෙන්වෙච්ච ජීවිතයක් නිසා ඇලෙන ගැටෙන ස්වභාවය ඉක්මවන ජීවිතයක් නිසා ඒ කෙනාට මේ ලෝකයේ ඉදෙන කාරණා තුළ ප්‍රකට වන ස්වરૂපයන් පිළිබඳව අන්න වැටහෙන ගතියක් තියෙන තෝන. එනිසා ස්වરૂපය පිළිබඳ නුවණ තමයි ඉස්සල්ලාම පෙන්වන්නේ. එතකොට එහෙනම් බලන්න කොච්චර නුවණක් එහෙනම් ශ්‍රමණත්වයක් ධර්ම වෙනියක් දිනු වෙන්න තියෙන්න ඕන. අපිට ලෝකයේ තුල මේ විදිහ නුවණක් නැතිනම් අර ධර්ම විනය දිනු වෙනවා කියන කාරණාවකට ඉඩක් නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. ඒක හොඳට තේරුම් ගන්න. දෙවැනි කාරණාව හතංචි භික්කවේ භික්කුණ ලක්කන කුසලෝ හෝති. ලක්කන කුසල නෑ කියන්නේ මොකද්ද? ඉද වික්කේ වික්ක කම්ම ලක්කනෝ බාලෝ කම්ම ලක්කනෝ පණ්ඩිතෝ යතහ භූතා නප්පජානාති එවං කෝ වික්කවේ වික්කුණ ලක්කන කුසලෝ හෝති බාලයා කර්මය කියන්නේ කරන ක්‍රියාව තමයි ලක්ෂණය කරගෙන ඉන්නේ පණ්ඩිතයාත් කරන ක්‍රියාව තමයි ලක්ෂණය කරගෙන ඉන්නේ මේ බාලයාගේ පණ්ඩිතයාගේ ලක්ෂණ කුසලයේ පිළිබඳ දන්නේ නැහැ දැන් බාලයා කියලා කියන්නේ තව කෙනෙකුට හිත රිදෙන වචනයක් කියන අන්න බාල ලක්ෂණය කායික ක්‍රියාව ඉස්මතු වෙන ඊළඟට සරපරසු විදිහට කතා කරන කියන්නේ අර ශ්‍රමණ කියන කාරණාවට කියන්නේ දැන් ලෝකයේ තුල වැරදි කියලා සම්මත දේවල් කරන අන්න ඒවා ඒ අයගේ ගතිය බාල ගතිය. ඒ කියන්නේ කම්ම ලක්ෂණ බාලෝ ක්‍රියාව ලක්ෂණ කරා කියන බාලයාගේ. බාලයාගේ ලක්ෂණේ බාල බව ඉස්මතු වෙන්නේ ඒ ක්‍රියාව. පඬිතයාගේ ලක්ෂණේ ඒ ක්‍රියාව ඉවසන්න පුළුවන්. ඉවසීම තියෙනවා. දැන් මම අර පටන් ගන්නකොටම කිව්වේ ඉවසීම තියෙනවා දරා ගන්න පුළුවන්. ඒ වගේම බාහිරට තව කෙනෙකුට හිතරි දෙන්න වචනයක් කියන්නේ අඟවන්නේ නේ. දැන් අර හින්ද් ගහනවා කියන්නේ ඉව කරන්නේ නේ. ඊළඟට සැරෙන් කතා කරන්නේ, හයියෙන් කතා කරන්නේ. අන්න පඬිත්යාගේ ලක්ෂණය. බාලයාගේ ලක්ෂණය තමයි අන්න දැන් මේක දැනගන්න ඕනේ කියනවා. මෙයා බාලයෙක්. මෙයා පඬිතෙක්. එතකොට යම් කිසි කෙනෙක් සරපරසෝ කතා කරනවා නම්, ඒ වගේම හිතුරු දෙන කතා කරනවා නම්, තව කෙනෙකුට ගැටෙන විදිහට කතා කරනවා නම්, ඒ වගේම අපිට කායික ක්‍රියාවන් තුල පවා ඒ වගේ දේවල් කරනවා නම් තව කෙනෙකුට අපහසුතාවයට පත් වෙන විදිහට කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කරන කෙනා බාලේ එයාගේ ක්‍රියාවෙන් මේ ලක්ෂණ ඉස්මතු වෙනවා. ඉවසන්න බැයි නම් දරා ගන්න බැයි නම් අන්නේ ක්‍රියාවෙන් එයා බාලේ කියලා වපු වෙනවා. එතකොට ඒක දැනගන්න ඕනේ මෙයා බාලේ කියලා. ඊළඟට පඬිතයා දැනගන්න ඕනේ පඬිතයාගේ ස්වභාවය ගන්නකොට එයාගේ ක්‍රියාවේ ලක්ෂණය තමයි එයා ඉවසන ඕන දෙයක් දරා ගන්න පුළුවන් ඉවසීමෙන් යුක්තයි ඊළඟට අනිත් අයට විතර දෙන්න වචනයක් කියන්නේ නේ ගැටෙන විදිහට කරුණ කතා කරන්නේ නේ හයියෙන් සැරෙන් කතා කරන්නේ නේ ඊළඟට කායික ක්‍රියාවන් බව තව කෙනෙකුට අපහසුතාවයට පත් වෙන විදිහට කටයුතු කරන්නේ නේ අන්න පඬිතියාගේ ලක්ෂණය. එතකොට ක්‍රියාවෙන් බාලයෙක් වෙනවා, මෝඩයෙක් වෙනවා, අඥානයෙක් වෙනවා, ක්‍රියාවෙන් පඬිතෙක් වෙනවා. එතකොට මේක පිළිබඳව දන්නේ නැත්නම් එයාටත් ශාසනය වෘද්ධියක් නැහැ කියනවා. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න බාලයයි පඬිතුයයි ක්‍රියාවෙන් තේරුම් ගන්න බුලුවන්කමක් තියෙනවා. එයාගේ ක්‍රියාවෙන් ඉස්මතු වෙනවා එයා බාලයේද පඬිතේද කියන කාරණාව. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක කතංච වික්කේ වික්කුණ ආසාටිකං සාටේතා හෝති. ඉද භික්කවේ භික්කු උප්පන්නං කා අන තුන්වෙනි එක විග්‍රහ කරනවා මේ bitter ඉවත් කරන්නේ කියන එක. ඒක විග්‍රහ කරනවා uppannam kama vitakkan adivaseeti nappajahati na vinodeeti ne byanti karoti na anabhavam gameti upanna u kama vitarake ඉවසනවා ඒක හරියට කොයි වගේද දැන් අර දෙවෙනි එක පෙන්නුවේ ලක්ෂණය දන්නේ නැහැ කියලා. තුන්වෙනි එක පෙන්නවා අර මැටි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන එකත් එක්ක උපන් කාම විතරකේ, උපන් ව්‍යාපාද විතරකේ, උපන් විහිංසා විතරකේ. ඒවා ඉවත් කරන්න ඒකට අනුව කටයුතු කරන්නේ. කාම විතරක ඉපදුනොත් එහෙම කාම විතරක එක්කම කටයුතු කරනවා. ගැටීමක් ඇති වුණොත් එහෙම ඒ ගැටුණු හිතත් එක්කම කටයුතු කරනවා. <clears throat> තව කෙනෙකුට අපහසුයක් පත් කරන විදිහට හිතක් ඇති වුණොත් එහෙම ඒ විදිහටම කටයුතු කරනවා. අන්න ඒ කෙනා දන්නේ නැහැ කියනවා. bitter ඉවත් කරනවා කියන කාරණාව. ඒක තමයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි කතංච වික්කේ බික්කු න වන්නං පටිච්චාදේතා හෝති. තුවාල වහන්නේ. ඉද වික්කේ බික්කු චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති න අනුබැඤ්ඤණක් ගාහි. ඇහෙන් රූප දන වහන්නේ තුවාල වහන්නේ. අන්න ඒ වගේ ඒක බලන්න ඇහැ කියන එක පෙන්වලා දෙනවා විනාශ කරන දෙයක් හැටියට නේ තුවාලය කියලා කියන්නේ විනාශ කරන දෙයක් නේ අපේ ජීවිතේ. ඇහැ කන නාසය දිව කය මනස කියන්නේ තමන්ගේ ජීවිතයේ වනයක් තුවාලයක්. ඒතකොට මෙන්න මේ වනයේ තුවාලය වහන්නේ කියලා කියන්නේ ඇහෙන් රූප දැකලා නිමිති අරගෙන නිමිති ගන්නවා. කනින් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස ලබලා කයෙන් පහස ලබලා මනසින් විතර නිමිති අරගෙන නිමිති ගන්නවා. දැන් මේ අය කවුද? සාසනීය දියුණු වෙන්නේ නැති අය. මොන හතරවෙනි එක. පස්වෙනි එක තමයි කතංජ වික්කේ වික්කුණ දූමං කත්තා හෝති. දුම් ගහන්නේ කියන්නේ මොකද්ද? දැන් දුම් ගහන්නේ මොකටද? තුවාල හැදෙන්නේ නැති වෙන්න හරකගේ. ඊළඟට මැස්සෝ ඉන්නේ නැති වෙන්න. මැසි බිත්තර දාන්න නැති වෙන්න. මැසි බිත්තර දැම්මම තුවාල හැදෙනවා. තුවාල හැදිලා කතා වණ වෙනවා. දුම් ගහනකොට මොකද වෙන්නේ? දුම් ගහනකොට මැසි බිත්තරත් මැස්සෝ අයින් වෙනවා. මැසි බිත්තර දාන්න නැති වෙනවා. තුවාල හැදෙන්නේ නැහැ. එතකොට එහෙනම් අර හැම එකටම උපකාරයක් වෙනවා. දුම් ගහන එක. දුම් ගහ නැතුනොත් එහෙම මැසි බිත්තර දාන්නයි තුවාල හැදෙන්නයි ඔක්කොටම හේතු වෙනවා. දුම් ගහන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඉද බික්කවේ බික්ක වතාවුත්තං අතා පරියන්තං ධම්මං න විච්ඡාරේන පරේසං දේශේතා හෝති. අන්න Taman ඉගෙන ගත්තා වූ ධර්මයේ විස්තර වශයෙන් අනිත් අයට කියලා දෙන්නේ ඒක නිසා දුම් ගහන්නේ කියලා. ඒතකොට ඒක හොඳට තේරුම් ගන්න ධර්මය කියලා දීම අත්‍යවශ්‍ය කාරණා. තව අනිත් අයට ධර්මයේ කියලා දෙන එක. ඒකෙදි ධර්මයේ කියලා දෙනකොට කරුණු කිහිපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉක්මවන්න බෑ. තමන්ගේ මත ඉදිරිපත් වෙන්න බෑ. ආචාර මත විනාශ වෙන්න බෑ. මෙන්න මේ හැම එකක්ම එක තමයි ධර්මයක් ඉදිරිපත් වෙන්නේ. එතකොට ධර්මයක් ඉදිරිපත් වෙනකොට ඒ ධර්මයේ කතා කරනකොට ඒ කෙනාගේ මොකද වෙන්නේ හිත? ප්‍රමුදිත වෙනවා. පිනක් වැඩෙනවා, ප්‍රමුදිත වෙනවා. එතකොට ඒ ප්‍රමුදිත භාවයෙන් ජීවිතේ වාසය කරනකොට මොකද වෙන්නේ? කාම විතරකනේ දැන් ධර්මයේ කියනවනම් ඉගෙනගත්ත කාරණාව විස්තර කරලා දෙනවනම් කාම විතරකෙන් ඉඳ දිනවද? නෑ. ව්‍යාපාද විතරකෙන් නෑ. විහිංසාව විතරකෙන් නෑ. ඇයි ඉතින්? තමන් කියන්නේ ඒක මනසිකාර කරමින් අතහර්ථයක් කියනකොට අර කාම ව්‍යාපාද විහිංසාව විතරකෙන් ඉඳලා තියෙනවා. ඊළඟට අසකන නාසය දිවකය මනස ආදී දේවල් අසංවර වෙන්න ඉඳ නැති වෙනවා. ඇයි ඒකට හේතු? හැබැයි ඇත්තටම ධර්මයේ සත්‍යවාදීව කියන්නේ. ඒක තමයි ධර්මයේ කියනවා කියන්නේ. එතකොට තමන් ගිරංගට ධර්ම විස්තර වශයෙන් කියන්නේ නැහැ කියන්නේ දුම් ගහන්නේ නැහැ කියන්නේ. කතංච වික්කේ වික්කු න චිත්තං ඥාන තීර්ථය දන්නේ කියලා කියන්නේ මොකද්ද? ඔන්න තීර්ථේ සොටුබල දන්නේ කියන එක. ඉද වික්කවේ වික්කු යේතේ වික්කු බහුසුත ආගත ගාම ආගතාගම ධම්මදරා විනයදරා මාතිකාදරා තේ කාලේන කාලං උපසංකමිත්වා න පරිපුච්ඡති න පරිපඤ්ඤති. ඒ කියන්නේ මහණේ මේ ශාසනයේ ඉන්නවා බහුශ්‍රුත ධර්මයට පැමිණි ඊළඟට ධර්මදර විනයදර මාර්තුකාදර භික්ෂූන් ඉන්නවා. දැන් අපේ බක පඬිතුකමට අපි ඔහේ ඉන්නවා කියන කාරණාව නැතුව අන්නේ භික්ෂූන් කරා කලින් කල එළඹිලා. කලින් කල එළඹිලා ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න කරන්නේ විමසන්නේ නෑ මෙන්න ඉමස්ස බන්ත ඉදම් බන්තේ කතං ස්වාමීනි මේක මොකද්ද ඉමස්සකෝ අත්තෝති මෙහි අර්ථය මොකද්ද කියලා විස්තර කරන්නේ තස්සතේ ආයස්මන්ත අයවටන් කියව නවිවර දැන් විවර නොවිච විවර කරන්න විදියන්නේ ඉස්මතු නොවිච ඉස්මතු කරන්න විදියන්නේ සැක සංකා දුරු කරන්න විදියන්නේ අන්න එහෙම ප්‍රශ්න කරන්නේ නැත්නම් අන්න ඒ කෙනා තීර්ථය නැතිත්තම් තීර්ති තොටුපොළ දාන්නේ නැහැ. ඒක බල තොටුපොළ කියන්නේ සැඩ පහරෙන් ඈතර වෙන්න දාන සුසුම තැන කියන එක. ඒකවල අන්නේ වගේ භික්ෂුවකගේ ජීවිතයේ තොටුපළක් බවට පත් වෙන්නේ තමන්ගේ මේ ගලාගෙන හැඩ පහරවල් අයින් වෙන්න, දෘෂ්ටි මතවාද බිඳෙන්න. අර සබ්‍රහ්ම ධර්මදර විනයදර මාත්‍රිකාදර උත්තමයන් වහන්සේලාගෙන් කලින් කලට ප්‍රශ්න කරන එක. ඊළඟට හත්වෙනි කාරණාව කතංජ වික්කවේ වික්කුණ පීඨංජක් බීවද නැද්ද කියලා කියන පැන් නැත්නම් දැන් හරකනම් වතුර බීලාද ඉන්නේ නැද්ද කියලා දැනගන්නවා කියන එකනේ. මෙන්න මේක දන්නේ නැහැ කියන්නේ. ඉද වික්කවේ විකු හතාවත පවැඩිත ධම්ම විනී දේශීය මානි හතාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට නලබති අත්ස වේදන් නලබති ධම්ම වේදන් නලබති ධම්මූප සංගිතම් පාමොල්ලා. අන්න බොන්නේ කියනවා. ඒ කියන්නේ වතුර පිපහන සංසිදෙන්නේ සංසිඳනවා වගේ කියන වතුර බිව්වහම. අන්න ඒ වගේ කියනවා ධර්මයේ කියනකොට ඒ ධර්මය අහගෙන අර්ථය වැටහිලා ධර්මය වැටහිලා ධර්මයේ තුලින් ලැබෙනා වූ ප්‍රමුජිත භාවය උපදින්න ඕනේ. එතකොට අන්න ඒක උපදින්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ එපාවටි ජීවිතයක් එක හතුටක් නැති ජීවිතයක් නම් තියෙන්නේ අන්න ඒකන මේ ශාසනය වැඩෙන කෙනෙක් නෙමෙයි. මම ඔය නිතරම මම කියන කාතාවක් තියෙන ධම්මපීති සුඛං සේති විපස්සන්න චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පඬිතෝ කියලා. මේ ධර්ම ප්‍රීතිය කියන එක සැපගෙන දෙනවා. මේ ධර්ම ප්‍රීතිය අත්‍යවශ්‍යයි. ප්‍රසන්නව මනාප සමුදිත භාවයේ සිටින් යුක්තව ආර්යයන් වහන්සේලා දේශනා කරපු ධර්මය ආර්ය පවේදිතේ ධම්මේ සදා රමති හැමදාම ඇලී වාසය කරන පඬිතුයි. එතකොට අන්න ඒ ඒ ප්‍රීතිය භුක්ති දෙන්න පුළුවන්කම තියෙනවනේ. දහම් ප්‍රීතිය භුක්ති දෙන්න පුළුවන්කම තියෙනවනේ. ඊළඟ මම හයවෙනි කාරණාව මම නිතර කියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ කියලා. ප්‍රශ්න කරන්න ඕනේ කියනකොට ඒක අර්ථාන්විත භාවයක් තියෙනවා. අර්ථාන්විත භාවයකින් ඒ ප්‍රශ්න කිරලා තියෙන්නට ඕනේ. ඊළඟට අටවෙනි කාරණාව කතංජි වික්කේ වික්කුණ වීතිං ඥානාති මාර්ගය දන්නේ කියන්නේ මොකද්ද? ඉද වික්කේ වික්කෝ අරියං අට්ඨංගම් මග්ගං සහබුතං අප්පජානාති. ආර්ය අෂ්ටාංගික මාර්ගය තහත වශයෙන් දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය වචන ටික නෙමෙයි. එතකොට එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ නිවැරදි දැක්මකින් යුක්ත වැඩපිළිවෙල. හරීම ප්‍රතිපදාව. ඒකෝර මේක දන්නේ කවුද එතකොට? හරීම දන්නේ සේ කියන්නේ. හරියටම දන්නේ සේ කියන්නේ. එතකොට නිවැරදිව ආරෂ්ඨාංග මාර්ගය කියන කාරණා වල දන්නේ නැහැ කියන්නේ වීතිය දන්නේ නැහැ. කතංජ වික්කේ එන ගෝචර කුසලෝ ගොදුරු බිම ගොදුරු ස්වභාවය ගෝචරත්වය අ දන්නේ නැහැ. ඒකට දක්ෂ නැහැ. මොකද ගෝචර කුසලයේ දක්ෂ නැහැ කියන්නේ. ඉද වික්කේ බිකු සත්තාරෝ සතිපට්ඨාන යතහ භූතං අපජානන. හතර සතිපට්ඨානිය පිළිබඳ තහත් වශයෙන් දන්නේ නැහැ. මේකට කියන ගෝචර කුසලයේ නැහැ කියන්නේ. ඊළඟට ඉතුරු නැතුවම දෝනවා කියන්නේ මොකද්ද? අන්න ඒක පැහැදිලි කරනවා. ඉද වික්කවේ බික්කු සද්ධාය ගහපතිකා අභිහට්ටුම් පවාරෙන්ති චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච බෙහෙසජ පරික්කාරේ සත්වර බික්කු න මත්තං ඥානාති පටිග්ගහානායි ගත යුතු ප්‍රමාණය දන්නේ දැන් ගිහි ඇත්තෝ සිවුරු පිළිකර ගිලම්පස ආදී දේවල් දෙනවා ඒකේ ගත යුතු ප්‍රමාණය දන්නේ නැහැ අන්න 10 වෙනි එක ඔන්න 11 වෙනි කාරණාව. කතංජි වික්කේ වික්කු යේතේ වික්කු තේරා රත්තඤ්ඤෝ චිරපබ්බජිතා සංඝ පිතරෝ සංඝ පරිනායකෝ තේන අතිරේක පූජාය පූජෙන් පූජේති හොන්ති. විශේෂ පූජාවක් කරන්නේ කියන සංඝ පීත්‍රුන් වහන්සේලාට. ඉද වික්කේ වික්කු යේතේ වික්කු තේරා රත්තඤ්ඤෝ චිරපබ්බජිතා බොහෝ පැවිද්ද බොහෝ කල් ගියපු සංඝ පීත්‍රුන් වහන්සේලාට සංඝයෙන් පරිපූර්ණ ඒ කියන්නේ අධ්‍යක්ීම් සහිත සංඝ ස්වභාවයේ යුක්ත අයන තේසුන මෙත්තං කායක මෛත්‍රී කාය කර්මයෙන් පටිපටිදා ආචීචේව රහෝජ එලි ඉලිමහණෙත් හැඟවිලා ඉන්න තන නැති තන න මෙත්තං වචී කර්ම මෛත්‍රී කර්ම වචී කර්මත් නැහැ මනෝ කර්මත් නැහැ කාය කර්මත් පවත්වන්නේ නැහැ කියනවා මහා හත්සඤ්ඤු බොහෝ කායයක් ගත වෙච්ච මහා ඉස්තවිර භික්ෂුවන්ට අන්න මෙන්න මේ 11න් යුක්තයි නම් ඉමේකෝ භික්ඛවේ ඒකාදසේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු මේ කරුණ 11න් සමන්නාගත වෙච්ච භික්ෂුව අබබ්බෝ ඉමස්මින් ධම්ම විනය බුද්ධින් විරෝල්ලං වේ පුල්ලං ආපජ්ජ ධර්ම විනය දියුණුවක් නම් එයාලට නැහැ කියනවා. නැති පැත්තනේ කියන්නේ ඔන තියෙන පැත්ත කියනවා. ඒකාදශේ භික්ඛවේ යංගේ සමන්නාගතෝ ගෝපාලකෝ බබ්බෝ ගෝගාණං පරිහරන්තු පරිහරිතුම් මේ 11 කරුණකින් යුක්ත කරුණාව තියෙනවා නම් අන්න ගෝපල්ලා ගවයන් පාලනය කරන්න සුදුසුයි කියනවා. පළවෙනි කාරණාව තමයි යාළුවගේ ස්වභාවය හැඩරුව දන්නවා. දෙවෙනි එක විශේෂ ලක්ෂණ දන්නවා. තුන්වෙනි එක මැස්සෝ ඉවත් කරනවා. හතරවෙනි එක තුවාල වහනවා. පස්වෙනි එක දුම් ගස්සනවා. හයවෙනි එක ගවයන් බස්සන තොටුපළ ගන්නවා. හත්වෙනි එක පෑන් බීවද නැද්ද? වතුර බීවද නැද්ද කියලා දන්නවා. ඊළඟට නවවෙනි එක අරංගයට මාර්ගය දන්නවා. අටවෙනි එක නවවෙනි එක ගොදුරු වීම දන්නවා. දහවෙනි එක ඉතිරි කළා කිරි දෝනවා. 11 වෙනි එක වැඩිහිටි ගවයන්ට විශේෂ සැලකිලි දක්වනවා. මෙන්න මේ කාරණා ටික කියලා උපමාව උපමේයයට ගලපනවා බුදුරන් වහන්සේ. ඒව මේවකෝ භික්කවේ ඒකාදසේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු. 11 කාරණාවකින් යුක්ත භික්ෂුව බබ්බෝයි මස්මින් ධම්ම විනය උද්දින් ඉරුල්ලා. ධර්ම විනය ජීවුන වීමක් වැඩි දියුණු වීමක් සිදු වෙනවා ඒක බහුවයි කියනවා. මොනවද මේ 11? රූපය දන්නවා විශේෂ ලක්ෂණ ගැන දන්නවා නිල්මැසි බිත්තර ඉවත් කරනවා තුවාල වහනවා දුම්මල් වෙනවා තොටුපළ දන්නවා පෑන් වල දනවා යා යුතු මාර්ගය දන්නවා අසුරු කළ යුතු ගොදුරුම් දන්නවා ඉතුරු කළා කිරිදවනවා ඊළඟ සංඝ පීඨුන් වහන්සේලාට ගරුබුහමන් දක්වනවා කියන මේ කාරණා 11 ඔන්න විග්‍රහ කරනවා කතංජ වික්‍රේ වික්‍ර රූපඤ්ඤූ හෝති මොකද රූපඤ්ඤූ කියන්නේ ස්වરૂපේ දන්නවා කියන්නේ ඉද වික්‍රේ වික්‍ර යං කිංචි රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතාන 63 මහා භූතානං උපාදාය රූපණ සහ භූතං පජානාති. හතරක් වූ භූත ස්වභාවයන්ගෙන් හටගන්න එකක් මේ ස්වરૂපය කියලා කියන්නේ. ඒහා බැඳිච්ච එකක් මේ ස්වરૂපය කියලා කියන්නේ කියලා මෙන්න මේ පිළිබඳව නුවණක් තියෙනවා අන්න ඒක නුවණක් තියෙනවා නම් එයා ඒ ඒ කාරණාව එක කාරණාවක් වෙනවා මොකක් වෙන්නද මේ බොහෝ කාලයක් ශාසනයේ දියුණු වීම සඳහා ඒකට එක කාරණාවක් වෙනවා එතකොට එහෙනම් මම කලිනුත් පැහැදිලි කළා ස්වરૂපයේ පිළිබඳ ප්‍රකට වීම තමයි කාමයේ ඉක්මවප තැන තියෙන්නේ. එතකොට භික්ෂු ජීවිතය කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙන ජීවිතයක්. ඒ කාමයන්ගෙන් වෙන් වෙන ජීවිතයේදී ලෝකයේ ප්‍රකට වෙන කාරණා පිළිබඳ ඉස්මතු වෙන ස්වરૂපයක් ඇටියෙට මෙන්න මේ කාරණාවන් හතරක් වූ බුදුදයන්ගෙන් හටගත් දේවල් කියලා මෙන්න මේ නුවණක් ඇති වෙනවා. මේක තමයි පළවෙනි කාරණාව. ශාසනයේ දියුණු වීමක් වෙන දෙවෙනි කාරණාව තමයි කතංච බික්කු ලක්කන කුසලෝ ලක්කන කුසලයේ කියන්නේ මොකද? ඉද ඉද බික්කවේ බික්කු මහණෙනි මෙහිලා භික්ෂුව කම්ම ලක්කනෝ බහලෝ කම්ම ලක්කනෝ පඬිතෝස සහභූතං පජානාති. කර්මයේ ලක්ෂණේ ක්‍රියාව ලක්ෂණේ කරගෙන ඉන්නේ බාලයා. ඒතකොට ක්‍රියාවෙන් බාල ගතියක් ඉස්මතු වෙනවනම් ඒ කාරණාව අන්න බාලයෙක් කියලා දැනගන්නවා ක්‍රියාවෙන්. පඬිතියෙක් නම් පඬිතියෙක් කියලා දැනගන්නවා. මම කලින් විග්‍රහ කරා පඬිතුයාගේ ඉවසීම තියෙනවා, ගුණවත් භාවය තියෙනවා. සරට වචන කතා කරන්නේ, තව කෙනෙකු හිතන විදිහට කතා කරන්නේ, ඊළඟට අර හිම් කරනවා වගේ කරන්නේ නැහැ. ඒක කායිකව හෝ වාචසිකව හෝ මානසිකව කිසිදු විදිහකින් ඒ විදිහ කටයුතු කරන්නේ නැහැ පඬිතයා. බාලයා තමයි මේ විදිහේ කටයුතු කරන්නේ. එතකොට අන්න දැනගන්නවා ක්‍රියාවෙන් ක්‍රියා කරන කටයුත්තෙන් ක්‍රියා කතා කරන වචනයෙන් දැනගන්නවා මෙයා බාලයෙක් කියලා. ඒතකොට ඒක ලක්ෂණයක්. ඒක ඒක ඒ ඒක දැනගන්න භාවය කියන එකම සාසනයේ වෘද්ධියකට ලක්ෂණයක් කියනවා. මෙන්න මේ කාරණා කරනවන මෙයා බාලය. ඒ කියන්නේ මේ විදිහට කතා කරනවනම් මේ විදිහට ක්‍රියා කරනවනම් අන්‍යයා බාලය කියලා දැනගන්න කාරණාවක්. එයා පඬිතෙක් නම් පඬිතෙක් කියලා දැනගන්න කාරණාවක්. මොකද්ද? සාසනයේ දියුණුවක් වෙන්න හේතුවක් වෙනවා. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි කතංච භික්කවේ භික්කෝ ආසාටිකං අන්න විතර අයින් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඉද වික්කේ වික් උප්පන්නං කාමිතක්කං ආදිවාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනභවං ගමේ. උපන්නා වූ කාමචාරක ඉවත් කරනවා. ව්‍යාපාදචාරක ඉවත් කරනවා. විහිංසාවචාරක ඉවත් කරනවා. මෙන්න මේවා මේවා එක යන්නේ නෑ. මේවා එක යනවා නම් එයාට කවදාවත් දියුණුවක් වෙන්න බෑ. මේවා එක යන්නේ මේවා ඉවත් කරනවා. මැසි බිත්තර ඉවත් කරනවා. දැන් මේවා එක යනවා කියනකොට අනිවාර්යයෙන්ම කාමයට දාලා කටයුත්තක් කරනවා. දේශයක් අහම ඒකට දාලා වචන පිට වෙනවා. ඒකට දාලා කටයුතු වෙනවා. හිංසාවක් කරන එකක් ආවම ඒකට දාලා වචන පිට වෙනවා. ක්‍රියා කරනවා. මෙන්න මේවා වෙන්නේ නැහැ. අන්න ඒවා නොවි ඒ කාරණා නොවි උපන් කාම විතරකේ ව්‍යාපාර විතරකේ විහිංසා විතරකේ දුරු කරනවා. මෙන්න මේක කියනවා මැසි පිටතර ඉවත් කරනවා කියන්නේ. ඊළඟට මොකද්ද තුවාල වහනවා කියලා කියන්නේ චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුබැඤ්ඤණං ගාහී හෝති. යත්වාදි කරන මේවන් චක්ඛේන්ද්‍රයන් අසංගුතං විහෙරන්තං අබේජ්ජා දෝමනසං පාපක අකුසල ධම්මා අන්වස්සු වෙය්‍යුම්. තස්ස සංවරාය පටිපටි ධක්කර චක්ඛේන්ද්‍රයන්. චක්ඛේන්ද්‍රය සංවරාය ආපජ්ජති. මොකද්ද වෙන්නේ? උපන්න ඇසින් රූපයක් දැකලා නිමිති ගන්නෙ නෑ. ඒතකොට දැන් තුවාලේ වහනවා කියන එකට උපමා කරන්නේ. නිමිති ගන්නෙ නෑ සංවර වෙනවා. ඇස අසංවර වීම නිසා අකුසල ධර්මයන් උපදිනවද අන්න ඒවා සංවර වීමෙන් ඒවා ප්‍රහාණය වෙනවා සංවර වීම තුලින් ඇස අසංවර වීම උපදින අකුසලේ සංවර වීම ප්‍රහාණය වෙනවා එතකොට මෙන්න මේකයි ඇස සංවර කරනවා කියන්නේ තුවාලේ වහනවා එතකොට ඇස සංවර කරනවා කන සංවර කරනවා නාසය සංවර කරනවා දිව සංවර කරනවා කය සංවර කරනවා මනස සංවර කරනවා එතකොට එහෙනම් දැන් මේකේ මනස සංවර කරනවා කියන්නේ මනසට එන දේවල් ඔහේ ඉබා ගන්න හිත හිතා ඉන්න එකක් නැහැ හොඳට ඒක තේරුම් ගන්න. මනසට එන දේවල් ඉබාගත හිත හිතා ඉන්නව නම් අර තුවාලේ පාරනවා. තුවාලේ වහලා නැහැ. මනසට එන ඒවා ඔහේ ඉබාගත හිත හිතා ඉන්න කාරණාවක් නැහැ. ඒ වගේම ඇහැ කන නාසය දිව කය මනස කියන හැම එකක් එකම අන සංවර කරනවා කියන්නේ ඒ කාරණාව. ඒව වෙන්නේ නැත්නම් සාසනීය දියුණුවක් නැහැ කියනවා. දැන් මේවා කරනවා නම් සංවර වෙනවා නම් අන්න සාසනීය දියුණුවක් වෙනවා. ඒක තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණා මොකද්ද? කතංජ බික්කේ බික්ක දූමං කත්තා හොදි. දුම් ගහනවා කියන්නේ මොකද්ද? ඉත බික්කේ බික්ක තාවතං තා පරියන්තං ධම්මං විත්තාරේන පරේසං දේශේතා හොදි. තමන් ඉගෙනගත් ධර්මයේ විස්තර වශයෙන් අනුන්ට කියනවා. මේක ඉතින් කරුණු ගොඩාක් සම්පූර්ණ වෙන්න ඕනේ. අනුන්ට කියන්න අනුන් අහන්නත් ඕනේ. කියන පරිසරයක් තියෙන්නත් ඕනේ. නැතුව මේ හෙන්දකෝ මට බණ කියන්න ඕනේ මේ කාට හරි අල්ලගෙන කතා කරන්න යන එකක් නෙමෙයි බණ කියනවා කියන්නේ. බණක් කියනවා කියන්නේ බණක් අහන්න කැමැත්තක් ඇති වෙන්න තෝරේ කාට හරි. එයා අහන්න යොමු කන් යොමු කරන්න ඕනේ. මේ හැම එකක්ම ඇතිතමයි තමයි ධර්මයක් කියන්න පුළුවන්. නැත්තම් ධර්මයක් කියන්න බෑ. අහපු ධර්මයක් කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ 11 කාරණාව තියෙන්න ඕනේ කියලා මේ අහල පහල ආච්චියම් වලටයි ඔක්කොටම දන්න කියන කට්ටියන් කතා කරලා බණ කියන එකක් එහෙම නැහැ. එහෙම කරන්න ගියොත් එහෙම ඒක බණ කීමේ අර්ථය නෙමෙයි. ඒක නිකන් ප්‍රීතිය උපදින අර ඊළඟට ධර්ම ප්‍රීතියනේ තියෙන්නේ. ඒ ප්‍රීතිය උපදින කාරණාවක් වෙන්නේ නැහැ වෙහෙසක් විතරයි එන්නේ ඒක ලොකු මෝඩකමක්. ඒක තමයි පස්වෙනි කාරණාව අනුන්ට ධර්මයේ කීම. හයවෙනි කාරණාව තමයි කතංජ බික්කේ බිකු තිත්තං ජානාති. තීර්ථය දන්නවා කියන්නේ මොකද්ද? තීර්ථය දන්නවා කියලා කියන්නේ අන්‍යයා දන්නවා කලින් කලට ඉද බික්කේ බික්කු ඒතේ බික්කු බහුසුතෝ බහුසුත ආගත ගම ධම්මදරා විනයදරා මාතිකාදරා. ඒ කියන්නේ බහුසුත ධර්මදරෝ ධර්මයට පැමිණි විනයදරව මාතෘකා දරන මෙන්න මේ අය කෙරෙහි මේ භික්ෂූන් කෙරෙහි කලින් කලට එළබෙලා ප්‍රශ්න කරන පරිපුච්ඡති පරිපඤ්ඤති ඉදම් බන්තේ කතං ස්වාමීනි මේක මොකද විමස්ත කවාත්තෝති මෙහි අර්ථය මොකද දැන් මෙන්න මේක තියෙන්න ඕන කාරණාව එතකොට මේක මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා කලින් කලට කියලා ප්‍රශ්න කරනවා එතකොට මේ කරුණු 11ම හොඳට තේරුම් ගන්නට ඕනේ මේ 11ම පිළිබඳ වැටහීමක් අපිට තුළ තියෙන්නට ඕනේ එතකොට මේක තමයි 6 වෙනි කාරණාව බෞද්ධතෝ ධර්මදර විනයදර මාතුකාදර විසුණු වහන්සේ ළඟට ගිහිල්ලා කලින් කරට ගිහිල්ලා ප්‍රශ්න කරන එක. හත්වෙනි කාරණාව කතන්ජ බික්කේ බික්ක පීතං ඥානති. බීවද නැද්ද කියලා වතුර බීවද නැද්ද කියලා විපහාසව සංසිඳුනද නැද්ද කියලා බොනවද නැද්ද කියලා දැනගන්න එක මොකද්ද? ඉද බික්කවේ බික්කු තථාගත පවෙජිතේ ධම්ම විනයේ දේශීයමානෙන් ලබති අත්ථ වේදා ලබති ධම්ම වේදා ලබති ධම්මෝප සංගිතම් පාමොජ්ජා අන්න ධර්මයේ දේශනා කරන කල්ලි ධර්මයේ අහන කල්ලි ධර්මයේ ඉගෙන ගන්න කල්ලි අර්ථය ලබනවා ධර්මයේ ලබනවා ධර්මයේ තුලින් ප්‍රමුදිත භාවය ලබනවා. අන්න ඒක තමයි ප්‍රීති අනුභව කිරීම. ධර්මයේ තුලින් ලබන්නා වූ සතුට තමයි ප්‍රීති අනුභව කරනවා කියලා කියන්නේ. ඒක තමයි හත්වෙනි කාරණාව. අටවෙනි කාරණාව තමයි කතංජ වික්කේ වික්ක වීතිං ඥානාති. පාර දන්නවා කියන්නේ මොකක්ද ආරෂ්ඨාංග මාර්ගය දන්නවා කියන එක. හොඳට තේරුම් ගන්න මේ හැම එකම තියෙන්න ඕනේ. නැත්නම් අපි වංචනික ධර්මයක් හැටියට තමයි ආ අපට ධර්මයේ හොඳට තේරෙනවා හරි ධර්මයේ දන්නවා කියලා හරි බණ කියනවා කියලා බෑ අර අර ලක්ෂණ නෑ සමහරවිට අනිත් ලක්ෂණ අනිත් ලක්ෂණ නැත්නම් එක ලක්ෂණයක්වත් නෑ ඒක හොඳට තේරුම් ගන්න අනිත් ඔක්කොම තියෙන්නේ මාන්නින් යුක්ත තියෙන කාරණාවක් විතරයි ඊළඟට ගෝචර කුසලය දන්නවා කියලා කියන්නේ ඉද බික්කේ බික්ක සත්තාව අධිපට්ඨානේ යථාභූතම් පජානාති සතර සතිපට්ඨානය තමයි ගෝචර කුසලය කියලා භාවිත කියන්නේ ගෝචර කියන්නේ ඉන්න ඕන තැන එහෙනම් ඉන්න ඕන තැන මොකද්ද? අතිපට්ඨානින් වාසය කිරීම. මෙන්න මේක දන්න. ඊළඟට කතංජ බික්කේ බික්ක ඊළඟට මේ මොකද්ද ඉතුරු ඉතුරු ඉතුරු කළා කියන දෝනවා කියන්නේ. ඉද බික්කේ බික්ක සද්ධා ගහපතිකා අභිහට්ටුම් පවාරෙන්ති චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහසජ පරික්කාරේහි తත්‍ර බික්කු මත්තං ඥානාති පටිග්ගන්හා පටිග්ගන්හාය. භික්ෂූන් පවරනවා සිවුරු පිණ්ඩපාත විලම්පස සේනාසන ආදී දේවල් හැබැයි ਉਹ දන්නවා ගතිතු ප්‍රමාණය මාත්‍රේ දන්නවා මේක තමයි 10 වෙනි කාරණාව 11 වෙනි කාරණාව තමයි කතංච බික්කේ බික්කු යේතේ බික්කු තේරා රත්තඤ්ඤු කිරපබ්බජිතා සංගපිත සංගපීතරෝ සංඝ පරිණායකෝ තේ අතිරේක පූජාය පූජේති හෝති අතිරේක පූජාවන් පවත්වන විශේෂ පූජාවන් පවත්වන කාටද සංඝ පීතුන් වහන්සේලාට මහා තෙර ස්තවිරයන් වහන්සේලාට ඉද බික්කවේ බික්කු යේතේ බික්කු තේරා රත්තානියෝ චිරපබ්බජිතා සංඝපිතරෝ සංඝපරණායකෝ තේසු මෙත්තං කායකම්මං පච්චපට්ඨිතා ප්‍රේති ආදීකේව රහෝති එලිමහල් ඉදිරියේදී මෙතනදී සංඝ පීත්‍රුන් වහන්සේලාට මෛත්‍රී කාය කර්මයෙන් යුක්තයි මෛත්‍රී වචී කර්මයෙන් යුක්තයි මෛත්‍රී මනෝ කර්මයෙන් යුක්තයි මෙන්න මේ විදිහට අතිරේක පූජාවන් පවත්වන්නට ඕනේ කියනවා පැවිද්දෙන් බොහෝ කල කියපු සංඝ පීත්‍රුන් වහන්සේලාට මම ඔයාලා පැවිදි කරලා ඉවරලා එක්කරන් යන්නෙත් ඒකයි. ඒ සංඝ පීඨුන් වහන්සේලා කියනකොට ඒ අපට අසාමාන්‍ය කියන්නේ අසාමාන්‍ය මේ ලිංගතු ලිංගතු කියන්නේ ඒකට තියෙනවනේ ගෞරවය කියන එක. අසාමාන්‍ය ගෞරවයක් තියෙනවා සංඝ පීඨුන් වහන්සේලා කෙරෙහි. විශේෂ සැලකිල්ලක් තියෙනවා සංඝ පීඨුන් වහන්සේලා කෙරෙහි. මෙන්න මේ මේක සාමාන්‍ය සිදුවෙන එකක්. මේ කරුණු 11න් ඉමේහිකෝ භික්කවේ ඒකාදසේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු මේ කාරණා 11න් සමන්නාගත වෙච්ච භික්ෂුව බබ්බෝ ඉමස්මින් ධම්ම විනය බුද්ධි විරෝල්ලං වේපොල්ලං ආපජ්ජිතුන්ති බහුවැයි කියනවා සිදු වෙනවා කියනවා මේ ධර්ම විනය වැඩි දියුණුවක් වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා කියනවා මෙන්න මේක තමයි ගෝපාලක මහා ගෝපාලක සූත්‍රය. එතකොට මේක බුදුරන් වහන්සේ විශේෂයෙන් භික්ෂුන් අමතල වදාළ එකක්. එතකොට විශේෂයෙන් භික්ෂුන් අමතල වදාරන්නේ විශේෂ කාරණා නිසා ඉතින් එහෙනම් මේ காரணා 11 අපි හිත හිතා හිත හිතා ඇති කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. මේකේ තියෙන එකක් හරි නැත්නම් අනිත් காரணා පිළිබඳව තියෙන්නේ වැරදි විදිහකට කියන්නේ සම්පූර්ණ වෙලා නෙමෙයි තියෙන නිසා හැම කාරණාවක් පිළිබඳවම අපි දැනගන්නට ඕනේ. හොඳයි එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අවසන් කරනවා. මේකේ අර පළවෙනි කේ කියන්නේ යථාභූතම් පජානාති කියන්නේ අනිත් පැත්ත නප්පජානාති. ඒකට තවෙනිකයි නමිනේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යථාභූතව දන්නවා සතිපට්ඨානයක් දන්නවා. ඒ කියන්නේ කෙලින්ම අර සෝතාපන්න කියන එකත් එක්ක මේ සමහර කතා කරන්නේ. ඒක අර මුලින් කියන්නේ ඉමස්මින් ධම්ම විනය. ඒ කියන්නේ මේ මේ ධර්ම විනය කියන එක සාපේක්ෂව ගන්න. ඒතර මේ කරුණ 11 එකටත් තියෙන්න ඕනේ. එතකොට එතන ඉහාට කොහොමද අපි ගලපන? මම එදා ඊයේ කිව්වා වගේ ආයුධය කිව්ව සතිපත් මොකද්ද මේ? රබ්බාසූත්‍රය. ඒ වගේ අපි මේ වගේ කොට පුහුණු වෙන්න ඕනේ. මේ කාරණා තුල. මේ කාරණා එකින් එක එකින් එක තුල අපි කාරණා කරන්න පුහුණු වෙන්න ඕනේ. එතකොට නේ ඇති වෙන්නේ. දැන් මම හැම වෙලෙම කියන එක තමයි ඕනම කාරණාවක් හබක් ගාලා ඉන්නේ දැන් උදාහරණයක් සෝතාපන්න කෙනා තමයි ඔක්කොම තියෙන්නේ. අර සෝතාපන්නීම කියන්නේ කොටුව එක පාට එනවා. ඒ වෙන්නේ චරිත තියෙන්නේ මෙහෙම යන එක. එහෙම යන චරිතයක් තියෙනකොට මොකද වෙන්නේ? ඒවා ඇති වෙනවා. චරිත එහෙම නෙමෙයි න ะ. ඒවා ඇති වෙන්නේ. ඒක සාහනක මතක නැහැ සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ ඔව්. ඒ කාරණා කියලා කියන්නේ ඒක ඒකෙන්මයි කරන්න කියනවා. ඒක මොකද? අවබෝධ කියලාම කියන්නේ කෙලින්ම මේ කියන්නේ ඒ කියන්නේ අර කෙලින්ම අර ධර්මයේ කියන යථාර්ථයටම සාපේක්ෂව අභිවෘද්ධියක් වෙන්නේ එතනින් එහාට කියන එක. ඔව්. ඒක නේද? අවබෝධ කියන්නේ ඇත්තම සෝතාපන්න වෙන්නේ උපජ්ජන ඉඳලා එතකොට අවබෝධ වූ එතකොට කාටවත් සෝතාපන්න වෙන්න බෑ වගේ නේද? මෙතන කියන්නේ මේ ධර්ම විනේ ඉන්න කෙනෙකුට කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ ශාසනය ආව භික්ෂුවට කියන්නේ කියන්නේ ධර්මණියට ආපු කෙනෙකුට කියන්නේ කියන්නේ. එතකොට එහෙනම් ක්‍රමයකට යන අනුගත වීම කියන කාරණාවනේ. එතකොට ඒක දැන් මම අර කලින් කිව්වේ මේ සංකි සූත්‍රයේ චර්යාව එක්ක බලනකොට පුතඥ වුණත් අර ලක්ෂණ ටික ටික තියෙනවා. පුතඥ නමුත් අර ලක්ෂණ තියෙනවා. එතකොට ඒ ලක්ෂණ ටික ටික දියුණු කරගන්න තියෙනවා. දුම් ගැසීම තමයි දැනගත් ධර්මයේ විස්තරාත්මක වශයෙන් කියලා දෙන්නයි අර විමුක්තිය ඒක හරියට විස්තරාත්මක වශයෙන් අපිට දැනගන්නේ තාටියක් දැනගන්න මේ විමුක්තායන සූත්‍රයේ බණ කියන විමුක්තායන කියන ඒකතු ටික මේක ඔය එතන මෙහෙම එතන එතන තියෙන එක කෙලිම විමුක්තායතනය. එතකොට කෙලිම ධර්ම. එතකොට එතන තියෙන එක ටිකක් ගැඹුරුයි තවත්. අර්ථය ධර්මය ප්‍රතිවේද කරලා සම්පූර්ණ මාර්ගයටම යනවා. දැන් මෙතන තියෙන කාරණාවේදී දැන් මේ උපමය උපමාවත් එක්ක බැලුවහම දුම් ගහන්නේ මැස්සෝ එලවන්නනේ. ඒතර මැස්සෝ එලවන්න දුම් ගහනකොට මැස්සෝ හැදෙන්නේ නැති වෙනවා. මැස් මෙහි විතර දාන්න නැති වෙනවා. තුවාල හැදෙන්නේ නැති වෙනවා. එතකොට ධර්මයේ කියනවා නම් යථාර්ථවාදීව මාර්ගය උපදිනවා කියන එක වෙනම විමුක්තාතර සූත්‍රයේ කියනවා. මෙතන කියනවා කාම විතරක ආදී වලට එන්න ඉඩ නැහැ. කාම ව්‍යාපාද විහිංසා විතරක ආදී වලට එන්න ඉඩ නැහැ. ඊළඟට අසංවර වෙන්න විදිහක් නැහැ සකරුණ ආධිවකයි මනස. ඒක සංවර වෙනවා. මොකද හේතුව මම නිතරම මම කියන එක ධර්මයේ කියනවා කියන එක නිකන් අපට ඔහේ කියන එකක් නෙමෙයි කියන පුදුම හතක් ධර්මයේ කියද්දී එන්නේ. අර්ථාන්තෝ ධර්මයේ කියනවා කියන කාරණා. එතකොට එහෙම කියද්දී එතන කාමචාර ක්‍රියාපාදිතරක විහිංසාවචාරක එන්නේ ඉඩක් නැහැ. අතීත සමාජයේ අතීත කියන්නේ වර්තමාන සමාජයේ මේ ඉස්සර සාගත එහෙමයි. ඒ බණ කියනවා කියන එක සමාජයේ බණ කියනවා කියන සාමාන්‍ය එක තුල තියෙන ඇත්තරම යථාර්ථවාදී ධර්ම ඉස්මතු වීම නෙමෙයි. නැත්නම් කෙලෙස් ඉස්මතු වෙන විදිහ නෑ. ධර්ම යථාර්ථවාදී කියන ওই කෙලෙස්යන් වලට එන්න ඉඩ නැති වෙනවා. දුම් ගහනවා වගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථ වශයෙන් දන්නා කියන එයා සතර සතිපට්ඨානය තුළ එයා වැඩෙනාට සතර සතිපට්ඨාන වඩ වඩමින් යන එක්කෙනා තුළ මාර්ගය කියන දෙක වෙන් කරන්න බෑ. දෙක වෙන් කරන්න බෑ. අනිවාර්ය සතිපට්ඨාන වැඩිම කියන්නේ මාර්ග කෘත්‍ය, මාර්ගය වැඩිම කියන්නේ සතිපට්ඨාන. ඒකේ කෘත්‍යම තමයි වෙන් කරන්නේ. කෘත්‍යම මාර්ගය සතිපට් මේ රෂ්ඨාංග මාර්ගයේ ගෝචර ඉදීමේ වාසය කිරීමේ කෘත්‍ය සතිපට්ඨාන. මාර්ගය දන්නවා කියලා මේ ගෝපාල සූත්‍රයේ වගේ හතරම හතරම කතාවක් වෙනවා නේද? සමුදය. ඔව්. මාර්ගය කියනකොට ඒවත් එක්ක. සතර මේ කම ඉකලාකරන වෙනවා කරන්නේ ආ දුරුමකින් අපි කියන කොට දැන් ඉතිරි වෙනකොට මේකත් නේද අපි ආ දැන් ඒක කිලෝක ගන්න නැතුව සම්බාධ සූත්‍රය කියනවාගේ අපි නමක් නේද එහෙම කරගෙන යන වැඩ පිළිවෙල. සංවේගන කතා කරනකොට ඒකට ආශ්‍රව සම්බාධ සූත්‍රයෙන් කියනවා. දැන් හත්වෙනි ගානේ ප්‍රීතියෙන් කියනකොට අර්ථය විසින්ම ධර්මයේ ඒකට ගන්නදී ඒකත් ඒක පළවෙනි ගානේ කොහොමද කියන්නේ? එකම විදිය ඒ කියන්නේ මේකේ ධර්මාර්ථයයි ගුණවත් භාවයයි ඊළඟට දැන් අර සිව්පසේ ගන්නවා කියන කාරණාවයි ගරු කිරීම කියන කාරණාවයි මේ හැම එකක්ම ඊළඟට ධර්මයේ කලින් කාට කතා කරනවා කියන මේ හැම එකක්ම ඇත්තටම හරි මාර්ගයට යනවා නම් ජීවන චර්යාව වෙන්නේ ඒක. සංසාර පටන් ගන්න ඉස්සෙල්ලා දරා ගන්නවා කීකෝ කාරණා ටිකයි. ආ ඒකට දැන් දරා ගන්නවා කියන එකයි කල්යාණ මිත්‍යාගේ පිටසක්තියේ කල්යාණ මිත්‍යාගේ කාරණාවෙන් ධර්මමන්ත්‍රණය කරනකොට ලෝකයේ අපි ප්‍රමුඛ කරගන්න ඉතින් සංකරෝධි වචන ඒකට දාලවම දරන්නේ යෝගියන දැන් ජීවිතේ දරාගෙන දරා ගැනීම කියන එක දැන් කියන්නේ කල්යාණ ක්‍රමයකදී දරා ගන්නවා කියන කාරණාව දෝෂය දැන් වර්ධනයක් සිද්ධ අනිත්‍යක සිද්ධ කරන කල්යාණික ඔව් ඒ කියන්නේ හැම එකක්ම දරා ගැනීමෙන් යුක්තයි. දැන් තමන්ගේ කියන්නේ මෙතන පෙන්වන්නේ තමන්ගේ ජීවනය පිළිබඳව. තමන්ගේ ජීවත් වීම පිළිබඳව. ඒ කියන්නේ අපි ලෝකෙට කියන උගලන්න පුළුවන් කියලා. අන්න ඒ කාරණාවෙන් යුක්තයි. සතුබල දන්නේ දැනගන්න ඕන නේද? එතකොට මේ විනයදර ධර්මදර භෞතික විසුණුනාගල කලින් කලක මොන වෙලයි ධර්මයේ ඉගෙන ගන්න ඕනද? එතකොට දැන් මේ කාලේ ඒක ඒකත් එක්ක කොහොමද දැන් මේක කියන්නේ මොකද්ද? ධර්මදර විනයදර බවසත කියලා. ඒක ඒ ටික වෙන්න ඕන. නේ? ඒකට කාලය දාලා නැහැ. අර ටික වෙලා නම් අන්න හරි. බවසත ධර්මදර විනයදර ඒ අය ළඟට ගිහින් ප්‍රශ්න කරන්න. ඒක අපි ස්වාමීන් වහන්සේ ඉතින් ඒක යම් කිසි කෙනෙක් කියන ධර්මයත් එක්ක බෞද්ධ භාවය ඒක ප්‍රකට වෙනවා. එතකොට ඒ ඒකත් එක්ක තමයි දැන් අපි ගත්තොත් ඒ කාරණා. ඉතින් කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට යනවා. කලින් කාලට ගිහින් සාකච්ඡා කරනවා. ඉතින් අන්න ඒ වගේ අද කාලේ ඉතින් බාහිර ඉතින් ගොඩක් හොයාගන්න අමාරුයි. සමහර දාරුත් සම්ලෝකනයේ කියන සම්මා දිට්ඨිය කෙනෙක් කර පරිණාමය වෙන පැතික් තියෙනවා. මේ මේක විදිහට යා ඒක දැක්ම තිබ්බත් අර අරගතිය නැති වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් නේද? ඒකත් එක්ක අභිවෘද්ධියක් ඒක නම් කියන්නේ මේ ජීවිතේම නිවන් දැකීමක් කියන සින්දයක අභිවෘද්ධිය නැහැ කියන්න බෑ නේද? ඒක නෑ කියන්නේ. කියන්නේ මේක අතන සම්පූර්ණ ප්‍රතිපදා වඩන එකමයි හිතන් කරන්නේ. මේ ජීවිතේම රහත් එතකොට මෙතන කියන කාරණාවේ ඇත්තම මේ ජීවන ජීවත් වෙන කෙනෙක්ගේ ගතිය. දැන් අපි සල්ලෝ කොච්චර මුලා වෙලා හිටියද මොනවාරි එකට එක කියාගෙන යන්නේ නේ. ඊළඟට උපරිම රාගයක් කියන්නේ භික්ෂුව කියන්නේ මාර්ගයත් එක්ක තමයි. ඊළඟට මේකේ ගුරුතුමා මට්ටම් තියෙන ඒවා ටික මිනිස්සු දෙන ඒවා ඔක්කොම ටික හූරලා කන්නේ නැහැ. උරලා ගන්නෙ නෑ. ඒ ඒක සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ගුණවත් භාවය කියන්නේ. ඒතර කොහොමත් එයා මාර්ගය දන්නවනේ. කොහොමත් පෝජන කුසලිය දන්නවනේ. කොහොමත් ප්‍රශ්න කරන ධර්ම කතා කරලා ඒකට යනවනේ. අනි ඒ දැන් ඒ කාරණා කොහොමත් මේ නැති වෙන විදිහක් නේද? රූපන්නේ කොහොමත් නේ. ජීවිතේ නිවන් සම්පූර්ණ කරන තත් භවහතකින් හරි උනත් පොඩි අභිවෘද්ධියක් නැහැ කියන්නේ නේද? හ්ම්. ගතිහාරයක අභිවෘද්ධියක්. මේක අතර මාත්‍රිකා මාත්‍රිකා කියන එක අපිට මෙලතන නම් වෙනවා කියලා. ඔක විග්‍රහකාරී මාත්‍රිකාචාර කියලා කියන හරතන. එතකොට ඇත්තටම මේ මාත්‍රිකාඩියට කියන්නේ දැන් සූත්‍ර ඔක්කොම දන්නේ නේද? නමුත් සූත්‍රේ මාත්‍රිකා ටික දන්නවා. ඒසනම් මේ වගේ හැඩයක් පොඩ්ඩක් කියන්න දන්නවා. එතකොට අපි දැන් මොන හරි නිමිත්තක් එක්ක කාලින් හරි මොන හරි කාරණාවක් අහගන්න පුළුවන්. සතරදාන ඉතන සංඥාන්තරයේ එක්කරන්නේ. මේකනම් රත්යන් ගන්නදී මහාචාර්යවරුන්ගේ යෝගිනාන්සේ කියද්ද දේව කරනවා අද අපි කල්යම් මිත්‍රයෝ මොනවද කියනවා ඒ කල්යම් මිත්‍රයන් තමයි අහන්න වෙන්නේ වෙන කෙනෙක් අහනවා ඒක තමයි අර බෞද්ධ ධර්මදර ඔය ඔය කාරණා එක තියෙනවනේ මේ ඒකාන්තයෙන් නැත්තම් ගිහිල්ලා අහන්න බෑ. අද අඳුරගන්න පුළුවන් නැහැ හරි. සත්කාර කරනකොට තේරෙනවානේ භාවිතනා වල ධර්මයේ සංගයාට ඊටපස්සේ වෙන ගෞරවන කෙනා තමයි කියන හේතුව අපිට මේ කර්මයේ ඒ සතුටුම කියන බස් පිළිතුර ළඟට යන්න පුළුවන් කියන එක හිතන්න පුළුවන්. ඔය කරුණු කියන්නේ කරුණු දෙකනේ බලන්න. සමහර කවුරුත් ධර්මයේ කියලා දෙන ඒ කාරණාවේදී සුදුසු කරන ඊට පස්සේ නොබලගෙන කරක් නෙවෙයි ඒකන කල්මරන් විතරක් ඇසුරා ඉන්න හැම වෙලේම ධර්ම කවුරුත් කියන සුදුමාකාරය තියෙනවා කුඩයක් අපි නාලා කකුලි පහලක් පිට ධර්ම ගෞරවයෙන් කාන්නා ඒ කියන්නේ ඒ සියල්ලම ඉස්මතු වෙන්න තමයි දැන් අපි හිතමුකෝ මෙහෙම අපට අපි හිතමු යම් කිසි කෙනෙක් එනවා කියලා ධර්ම ගෞරව නැති කෙනෙක් අපට ඉස්ලාම් පුළුවන් එයාට සුගුණශීලී සුගුණශීලී අසුරක් කියන එකනේ සුගුණශීලී අසුරක් එක්ක ධර්ම ගෞරවයක් සඳහා කන්‍යමණ්ඩ හිතක් ඇති කරවන්න පුළුවන් ධර්මයේ කියන්නේ ඊට පස්සේ. දැන් අපි දමු අපි විනාගම කෙනෙක් ආවා කියලා. එතකොට යාට ධර්ම ගෞරවයක් නැහැ. එතකොට අපට අපි ප්‍රශ්න කරලා සුමනශීලී අසුරත් එක්ක අන්නේ කෙනෙක් හදන්න පුළුවන් මේ ධර්ම ගෞරවය ගන්න. අන්න එතකොට ධර්මයේ කියනවා. නැත්තම් ධර්මයේ කියන්නේ ගෞරවයක් නැතුව සුසු තනක් නැතුව මේ සුසු විදියටක් නැතුව කල්මරන්න ඒක හදාරන්නේ. එතනින් ප්‍රීතියක් උපදින්නේ ඇත්තරම ධර්ම කාරණාව කියන එකට නම් ඒ ගෞරවය තියෙනවා. මොකද ධර්ම ධර්ම කාරණාවක් ආදී අපි නිකන් සාමාන්‍ය සෝනසීදී ඇසුර කියන එක නෙමෙයි. ධර්ම කාරණාවක් අහද්දී ඒ කාරණා ටික ගෞරවයත් එක්ක තියෙන තෝරන සරපු දෙක ගලවන්න කියලා. දැන් අපිට වෙනාගම කෙනෙක් ආවා කියනවා. එයාට සෝනසීදී ඇසුර නිස්සද්දා. ඊළඟට ගෞරවය ඇති කරවන්න ඕනේ. ඇති කරවන ඊටඟට තමයි ධර්මයන් හන්ද ඇතුළට ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගතිය ඇති කරගන්න ඕනේ. අපිට තියෙන දැයක් එයා සමහරවිට තරවල නැත්නම් තියෙනවා ඔව් අපි එතකොට යාව දැනුවත් දැනුවත් කරනවා කියන්නේ ධර්ම ගෞරවය ධර්මයට කැමති වෙන නිසා මොකද ඒ විනාගම් වල සමානලාවට ඒවට යන්නේ සෙරප්පු තොප්පි දාගෙන එතකොට දැන් එයාලා ඒක අගෞරවයක් නෙමෙයි එයාලා ඒතර මේ මේ කාරණා දන්නේ නැහැ ඉතින් ඒ නිසා දැන් ඇත්තටම මේ බටහිර යොමු වෙච්ච දේත් එක තමයි ඒ කාරණාව තියෙන්නේ. අර පෙරදිග පැත්තේදී අර ගෞරව පැත්ත ගොඩාක් නැමෙනවා. අර හත්වතුන් ගතිය තියෙන සමහර ගම්මාන තියෙනවා මේ මෙහෙත් සමහරලා දැන් ටික ටික හැදිලා තියෙනවා සමහර විට. බණක් අහන්නේ නෙමෙයි ස්වාමීන් වහන්සේලා පාර දැක්කොත් එහෙම පුළුවනමල යනවා. නැත්නම් බයිසිකල් වල බහැලා යනවා. ඊළඟ ආයතන සංස්කාරය ගොදුරු වීම ගැන කතාන්නේ ගෝචර. එතෙන් තමයි ආහාරයට තලකොල කමක් ගැන කියන්නේ. එතෙන් තමයි ශරීරයට ආහාරයේ පොදේ තැනෙන්නේ සත්‍යවටාන. ශරීරයේ ආහාරය කියන්නේ ගෝචරත්වයේ සම්පූර්ණ ශරීරික කෘත්‍ය ස්වභාවය. එතකොට ඒ කාරණාව දුන අර ඔක්කොම තිබුණා. දැන් ඇත්තටම එකක් තියෙනවා කියලා ගත්තම ඔක්කොම බැඳලා තියෙන්නේ. ඒ අතිපට්ඨානය කියන කාරණාව තුන අර ටිකම එදිලා. මේකක් තියෙන තරමට ඔක්කොම තියෙනවා කියන තරම අතරමයි. ඒක කෙනෙක්ට ඔබ කියන්න ඕනේ නැහැ නේද? කියන්න ඕනේ. හ්ම්. අනිත් කටිරමයි කියන්නේ. කියන්නේ. ඔව්. අර කටිය කොහොමද ඒක කියනවා. මොකද කියන්නේ? ඒක කෙනෙකුට කියන්න ඕනේ නැහනේ. මාර්ගය දඬ දැනගන්න කියලානේ. මේක නම් අපි ජීවිතවල ඒ ගම්වලින් ලැබුණු දෙයක් තමයි. හරක්පත්තියක් තියෙන කෙනා ඒ හරක්වල හැඳේ හැම එකම දන්නවද? ඒ හරකගේ යම් වෙනස් වීමක් වුණොත් හැමදේම දන්නවා. නමුත් පිටින් බලන අපිට හරක් ඔක්කොම එක වගේ පිටුනවා. එතකොට දැන් හරයා හරක්පත්ති තුවාලයක් තිබ්බද? එතකොට මේ දේවල් කරන්න ඕන කියන එක රූපඤ්ඤු එයාගේ හැඩේ කියන එක හරක් පිළිබඳව නිතරම බලතින් එයාට මේ වෙනස්කම් තේරෙනවා. අන්න ඒ වගේ. එතකොට දැන් එයා විශේෂ කෙනෙක් කියලා නේද නේ. අපට හරක පේනවට වඩා අන්න ඒ වගේ තමයි ශ්‍රමණයා කියන්නේ. ඒක විශේෂ කෙනෙක් කියලා.